සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයං ආතාපි නිපකෝ භික්ඛෝසෝ ඉමං විජටේ ජටං සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ යාපාරත්න පවුලේ දූ දරුවන් බෑනවරුන් ලේලිවරුන් සහ මොනුබුරු මිනිබිරියන් විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ 2012 ජූනි මාස 20 වන දින එනම් මීට වසර 10කට පෙර පරලෝස සැපත් ටී.එම්. යාපාරත්න මෑණියන්ට හා 1975 අගෝස්තු මස දෙවන දින පරලෝ සැපත් W යාපාරත්න පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම එවැගේම පවුලේ මියගිය සහෝදර සහෝදරියන්ට සහ පරලෝ සැපත් අනෙකුත් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ ඒ හැම දිනාටම මේ ධර්ම දානමය කුසලය නිවන් පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ වගේම දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් නිර්වාණගාමී මෙම උතුම් ධර්ම දේශනාව සියලු ලෝකවාසීන්ට නිවන් මඟ පූර්ණේ සඳහා ප්‍රඥාව වර්ධනය වීම පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ඒ වගේම යාපාරත්න පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරමින් සැමට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඒ දායක පින්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සීල ප්‍රතිපදාව තුළින් නිවන් මඟ සකසා ගැනීම පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටිය. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේහි දැක්වෙන කොයි කවුරුත් නිතර අහලා පළපුරුදු වටිනා ගාථා ධර්මයක් එක්තරා අවස්ථාවක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තං තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජටේ ජට මේ සත්වයා ඇතුළතින් පිටතින් හැම පැත්තෙම ගැට ගැහිලා බන්ධනය වෙලා සිටින්නේ බාහිර වශයෙන් විවිධ සමාජ සම්බන්ධතා වලින් වගකීම් වලින් යුතුයකම් වලින් ඒවෙන් බන්ධනය වෙලා ඇතුළතින් කෙලස් ධර්ම වලින් උපාදානයන්ගෙන් බන්ධනය වෙලා ඉතින් මේ ඇතුළතින් පිටතින් හැම තැනින්ම බන්ධනය වෙලා ගැට ගැහිලා පවත්වාගෙන යන මේ සසර ගමන කවුරුන් විසින්ද ලෙහා ගන්නට එහෙම නැත්තම් නිමා කරන්නට සමත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු හැටියට දේශනා කළ ගාථා ධර්මය තමයි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජටේ ජට මේ සසර බන්ධනය මේ සසර ගැටය ලෙහා ගන්නට සමත් වෙන්නේ මෙන්න මේ සුදුසුකම් ඇති කෙනෙක්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සපඤ්ඤ කියලා කියන්නේ උත්පත්ති ප්‍රඥාවක් ඇති කෙනෙක්. ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා තියෙනවා නම් ඒතනත්තාගේ ප්‍රතිසන්දි සිතෙහිම ප්‍රඥාව යෙදිලා තියෙනවා. ඒකට තමයි උත්පත්ති ප්‍රඥාවයි කියන්නේ. ඒ කියන්නේ පෙර භවයේහි අපි කරන ලද කුසල කර්ම ත්‍රි හේතුක කුසල කර්ම හැටියට සිදු කළා නම් ත්‍රි හේතුක කුසලයයි කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනම යෙදෙන හැටියට කරන ලද කුසල. දැන් හැම කුසලයකම අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක යෙදෙනවා. ඒ නිසා සෑම කුසලයක්ම ද්වි හේතුක කුසල. නමුත් ඒකට ප්‍රඥාවත් එකතු වුණොත් තමයි ත්‍රි හේතුක කුසලයක් කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත කුසල් කියලා හඳුන්වනවා. ඒ ඥාන සංප්‍රයුක්ත කුසලයක් ත්‍රි හේතුක කුසලයක් පෙර භවයේ අපි මේ යනකොට අපට අරමුණු වුණා නම් මේ භවයේ අපි ප්‍රතිසන්දිය ලබන්නට ඒ ත්‍රි හේතුක කුසලයේ හේතු වුණා නම් ඒ උත්පත්තිය හඳුන්වනවා ත්‍රි හේතුක උත්පත්තියක් කියලා. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත උපතක්. එබඳු පුද්ගලයෙකුගේ ඒ පළමු සිතෙහිම ප්‍රතිසන්දි සිතෙහිම උත්පත්ති සිතෙහිම ප්‍රඥාව යෙදিলা තියෙන නිසා ඒතනත්තාට ප්‍රඥාව අවදි කරන්න දියුණු කරන්නට හැකියාව වැඩි. එතකොට එහෙම කෙනෙකුට තමයි සාංශාරික වශයෙන් පිරු පාරමිතා ධර්ම තියෙනවා නම් දියුණු කළ බෝධිපාක්ෂික ධර්ම ඇත්නම් මේ ජීවිතයේ උත්සාහ කළොත්, වීරය කළොත්, ධාන, අභිඥා, මාර්ගඵලාදී උත්තරීය මනුෂ්‍ය ධර්මයන් සාක්ෂාත් කරන්නට පුළුවන් වෙන්නේ ඒ බඳු උත්පත්ති ප්‍රඥාවක් ඇති කෙනෙකුට. එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් ඉපදිලා තියෙන කෙනෙකුට. අන්න ඒ බඳු කෙනෙක් තමයි මෙතන සපඤ්ඤ කියලා හඳුන්වන්නේ. එතකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ඒ බඳු ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු උත්පත්ති ප්‍රඥාවක් ඇති තැනැත්තෙන් සීලේ පතිට්ඨාය සීලයක පිහිටලා චිත්තං පඤ්ඤංච භාවයක්. චිත්ත භාවනා සහ ප්‍රඥා භාවනා දෙක ප්‍රගුණ කරනවා නම් ඒ කියන්නේ චිත්ත භාවනා කියලා කියන්නේ සමාධිය දියුණු කිරීම ප්‍රඥා භාවනා කියලා කියන්නේ විදර්ශනාව දියුණු කිරීම. එතකොට සීලයක පිහිටලා සමාධිය සහ ප්‍රඥාව දියුණු කරනවා නම් ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව තමයි නිර්වාණගාමිනී මාර්ගය වෙන්නේ. එතකොට මේ විදිහට සීලයක පිහිටලා සමාධිය සහ විදර්ශනා ප්‍රඥාව දියුණු කිරීමට ඒතනත්තාට තිබිය යුතු තවත් සුදුසුකම් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආතාපි නිපකෝ ආතාපි කියලා කියන්නේ කෙලස් තවන දැඩි වීර්ය කෙලස් තවන දැඩි වීර්යයි කියලා කියන්නේ පින්නතුන් නිතර අහලා තියෙනවා නූපන් අකුසල් නූපද වීම උපන් අකුසල් දුරු කිරීම නූපන් කුසල් ඉපදවීම උපන් කුසල් වැඩි දියුණු කිරීම කියන මේ කරුණු හතර සඳහා ක්‍රියාත්මක වෙන උත්සාහවත් වෙන කායික මානසික උත්සාහය වීරය තමයි කෙලස් තවන වීරයයි කියලා හඳුන්වනවා. එතකොට එබඳු වීරයක් ඇති නිපකෝ ආතාපි නිපකෝ නිපක කියලා කියන්නේ දක්ෂ. ඒ කියන්නේ තමන් සතු හැකියාවන් අවදි කරගෙන අදාළ පරමාර්ථය සඳහා ක්‍රියාත්මක වීමෙහි දක්ෂතාවයේ ඇති අවදි කරගත් ප්‍රඥාව ඇති තැනැත්තා. දැන් මෙතනත් නැවත ප්‍රඥාව ගැන කියන්නේ කුමක් නිසාද? යම්කිසි කෙනෙකුට උත්පත්ති ප්‍රඥාව තියෙනවා නම් ඒ තැනැත්තා මේ ජීවිතේ යම්කිසි ධානයක් මාර්ගඵලයක් ලබන්නට මූලික සුදුසුකමක් තියෙනවා. හැබැයි ඒ සුදුසුකම තිබුණු පමණින්ම ඒ තැනත්තා අනිවාර්යෙන් මාර්ගඵල ලබනවායි කියලා නියමයක් නැහැ. ඒ සඳහා සාංශාරික වශයෙන් දියුණු කරන ලද පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම තියෙන්නටත් ඕන. ඒ වගේම මේ ජීවිතේ උත්සාහ කරලා අර උත්පත්ති ප්‍රඥාව අවදි කරලා ක්‍රියාවෙහි යොදවන්නටත් ඕන. දැන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ මහදන සිටු පුත්‍රයා වගේ චරිතයක් ගත්තාම මහදන සිටු පුත්‍රයාට මේ ජීවිතයේදී උත්සාහ කළා නම් රහත් වෙන්නට පුළුවන්කම තිබුණු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඔහු රහත් උනේ නැහැ. අඩුතරමින් සෝවාන් ඵලයටවත්පත් උනේ නැහැ. ඒ කුමක් නිසාද? ඔහුට උත්පත්ති ප්‍රඥාව තිබුණා. සාංශාරික වශයෙන් දියුණු කරන ලද පාරමිතා ගුණ බෝධිපාක්ෂික ධර්ම ඔහු සතුව තිබුණා. නමුත් ඒ සාංශාරික වශයෙන් සහ උත්පත්තිමය වශයෙන් ගෙනාපෝ ඒ ගුණය සහ නුවණ ඔහු අවදි කරලා ක්‍රියාත්මක කළේ නැහැ. එහෙම ක්‍රියාවට යෙදෙව්වේ නැතිනම් එයින් ප්‍රතිඵල ලබන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒක තමයි මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආතාපි නිපකෝ භික්ඛු. ඒතනත්තාට සාංශාරික පුහුණුව තියෙන්නටත් ඕන, උත්පත්ති ප්‍රඥාව තියෙන්නටත් ඕන, සීලයක පිහිටන්නටත් ඕන ඒ වගේම වීරෙන් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව දක්ෂතාවයකින් යුක්තව සමාධිය සහ ප්‍රඥාව දියුණු කරන්නට ක්‍රියාත්මක වෙන්නට අන්න එහෙම කෙනෙකුට තමයි මේ සාංශාරික ගැටලුව निराකරණය කරන්නට පුළුවන් වෙන්නේ මේ ඇතුළතින් පිටතින් පැටලිලා ගැට ගැහිලා තියෙන මේ සසර අවුල निराකරණය කරන්නට ලියා ගන්නට පුළුවන් වෙන්නේ ඒබඳු පුද්ගලයෙකුට පමණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ ප්‍රතිපත්ති මාර්ගයේහි මූලය තමයි සීලය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලේක පිහිටියා වූ නුවණැති තැනැත්තා තමයි චිත්තම් පඤ්ඤංච භාවයන් සමාධිය සහ විදර්ශනා ප්‍රඥාව දියුණු කරන්නට සුදුසුකම් ලබන්නේ. ඒ වගේ මේ තනත්තාට කෙලස් නසන වීරය සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් දක්ෂතාවෙන් ක්‍රියාකාරී වීමේ හැකියාවත් ඒ තනත්තා සතු තියෙනවා. එහෙමනම් දැන් අද ධර්මදේශනාවේ මාතෘකාව උනේ සීල ප්‍රතිපදාව තුළින් නිවන් මඟ සකස් කර ගැනීම. එතකොට අපිට පේනවා හුදෙක් සීලය පමණක්ම සීල මාත්‍රයකින්ම අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ සීලය අනුක්‍රමයෙන් දියුණු කරන්නට ඕන සමාධිය සහ ප්‍රඥාව අවදි කිරීම සඳහා ඒ සඳහා සීලය පාදක වෙනවා ඒ සඳහා සීලය ප්‍රමුඛ වෙනවා ඒ සඳහා සීලය මූලික වෙනවා ඒ සඳහා සීලය පදනම වෙනවා බුදුරජාණන් වහන්සේ ඇතැම් සූත්‍රවල දේශනා කරනවා හරියට මේ මහ පොළවේ අපිට නොඑක් දේවල් ගොඩනගන්න පුළුවන් ගොඩනැගිලි හදන්න පුළුවන් ගස් කොළන් හදන්න පුළුවන් ඒ හැම දෙයකටම මහ පොළව පදනම වෙනවා වගේ අපිට සියලුම ಗುಣධර්ම වඩන්න ಗುಣනුවණ අවදි කරගන්න සීලය තමයි පදනම වෙන්නේ. ඒ සීලය නැමැති පදනම හරියට ශක්තිමත් කරගත්තේ නැතිනම් එතනින් එහාට කවර ಗುಣධහමක්වත් නිවැරදිව වර්ධනය කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා තථාගතයන් වහන්සේ නිර්වාණගාමිනී මාර්ගය දක්වන බොහෝ තැන්වල මුලටම දක්වලා තියෙන සීලය. දැන් සීල සමාධි ප්‍රඥා කියලා අපි කතා කරනකොට ත්‍රි ශික්ෂාවන්හි මූලය සීලයයි. දැන් මේ පිළිබඳව කතා කරනකොට සමහර ස්වාමින් වහන්සේලා සමහර ගිහි බවතුන් උනත් ඇතැම් විට තර්කයක් ගොඩනගනවා සීල සමාධි ප්‍රඥා නෙමේ විය යුත්තේ ප්‍රඥා සමාධි සීල කියලායි විය යුත්තේ ප්‍රඥාව නැතිනම් ඒ තැනත්තා සීලයක පිහිටන්නට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාවයි මූලික වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. උත්පත්ති ප්‍රඥාව ඇති කෙනෙක් තමයි සීලේහි පිහිටන්නේ. එතකොට එතනත්තා සාංශාරික වශයෙන් හුරු පුරුදු කරගෙන ආපු මූලික ඥානයක් ප්‍රඥාවක් තියෙන්නට ඕන. එහෙම නොතිබුණොත් ඒ තනත්තාට මේ ප්‍රතිපදාවට යොමු වෙන්නට ඕනකමක් කැමැත්තක් එහි වටිනාකමක් දැනෙන්නේ නැහැනේ. නමුත් ඒ මූලික ප්‍රඥාව තිබුණා වුණාට ඒතනත්තා අර සීල සංවරයේහි පිහිටලා මේ කටයුත්ත පටන් ගත්තේ නැතිනම් ඔහුට ඒක දියුණු කරන්න බෑ. ඒක තමයි අපිට මහදන සිටුපුත්‍රයා වගේ කතා ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙන්නේ ඔහුට සාංශාරික වශයෙන් කොච්චරේ සුදුසුකම තිබුණත් උත්පත්ති ප්‍රඥාව තිබුණත් නිවන් දකින්නට සියලු සුදුසුකම් සැකසීලා තිබුණත් ඔහු අවශ්‍ය විදිහට සීලේහි පිහිටියේ නැහැ. ඒ කියන්නේ දුරාචාරයට යොමු වෙලා ඉන්ද්‍රිය සංවරයක් නැතිව කටයුතු කරපු නිසා තමයි ඔහුට සීල ප්‍රතිපදාවෙහි පිහිටලා සමාධිය ප්‍රඥාව වැඩි දියුණු කරන්නට ක්‍රියාත්මක නොවුණු නිසා ඔහුගේ ප්‍රතිපත්තිය අඩාල වුණා. ඔහුට අදාළ ඉලක්කය වෙත පැමිණෙන්නට නොහැකි වුණා. එහෙමනම් යම් කෙනෙකුට ප්‍රඥාවක් උත්පත්ති ප්‍රඥාවක් තිබිය යුතුයි තමයි. නමුත් ප්‍රතිපදාවක් හැටියට ගත්තාම මේ ප්‍රතිපත්ති ක්‍රමය තුල සීලය තමයි මූල කාරණය වෙන්නේ පදනම වෙන්නේ. ඒ නිසා ඒවා අපි පටලවා ගන්නෙ නැතිව පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. ඉතින් අද කාලේ සමහර අය ඕවා මහා ඉහලින් තර්ක විතර්ක කරනවා බුදුහාමුදුරුවන්ටත් වඩා Tamanට තමයි ඒවා වැටහිලා තියෙන්නේ වගේ පෙන්වන්නේ. එහෙම නැත්නම් මෙතෙක් කාලයක් මේවා දේශනා කරපු සියලු ස්වාමින් වහන්සේලා වරද්දලා තමයි කියලා තියෙන්නේ. අපි තමයි මේක හරියට හොයාගත්තේ. අපිට තමයි මේක හරියට විවෘත වුනේ. ඒ විදිහට ඉතින් නොයෙක් දෙනා ඒක තමන්ගේ ස්වඥාණයෙන් වටහාගත්තු දේවල් වගේ පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව නිවැරදිව දේශනා කරලා තියෙනවා. සීලයෙන් ආරම්භ කරලා සමාධි ප්‍රඥා දියුණු කරන හැටිත් ඒ සඳහා මූලික උත්පත්ති ප්‍රඥාව තිබිය යුතු බවත් බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේදී පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ ඒ නිසයි. එතකොට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවන් දක්වන තැන අපට පෙනෙනවා සීලය තමයි මූලික වශයෙන් දේශනා කරලා තියෙන්නේ. ඊළඟට සප්ත විසුද්ධීන් දක්වන තැන සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ පියවර හතකින් Tamanගේ සිත පිරිසුදු කරන කෙලෙස් ප්‍රහාණය කරන නිවන් අවබෝධ කරන ක්‍රමය තමයි සප්ත විසුද්ධිය හැටියට දක්වලා තියෙන්නේ. ඒ සප්තවිසුද්ධි ක්‍රමයේ දක්වන කොටත් මූලික වශයෙන් දක්වලා තියෙන සීල විසුද්ධිය. සීලෙන් පිරිසිදු වුණොත් ඒ කියන්නේ කායික වාචසික සංවරය ඇති කරගත්තොත් තමයි එතනත්තාට මානසික සංවරය සඳහා ඒ උපකාර වෙන්නේ. ඊළඟට පින්නතුන් අහලා ඇති කෙලස් ධර්ම පිළිබඳව පැහැදිලි කරනකොට ක්ලේශයන්ගේ අවස්ථා තුනක් ගැන කියවෙනවා. අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව සහ ව්‍යතික්‍රමන අවස්ථාව. අනුශය අවස්ථාවයි කියන්නේ ක්ලේශයන් තියද නැද්ද කියලා හොයන්නට බැරි මට්ටමට නිදිගෙන පවතින එහි මූල අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාව කියලා කියන්නේ ඒ ක්ලේශයන් අවදි වෙන්නට සුදුසු ආරම්මණයන් ඉන්ද්‍රයන්ගෙන් ලැබෙනකොට ඒ ක්ලේශය හරියට අලු යට තිබුණු ගිනි පුපුරක් දුම් දාලා මතුවෙන්නා වගේ ඒ ක්ලේශය අවදි වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාවයි කියන්නේ. ව්‍යතික්‍රමන අවස්ථාව කියන්නේ ඒ ක්ලේශයට ගතසිත වසඟ වෙලා කායික වාචසික මානසික වශයෙන් ඒ ක්ලේශයට අනුව ක්‍රියාත්මක වෙන අවස්ථාව. එතකොට මෙන්න මේ ක්‍රියාත්මක වෙන ව්‍යතික්‍රමන අවස්ථාව සීලයෙන් තමයි පාලනය කරන්නේ. ඒ බාහිර ලෝකයට අපේ සිත කය වචන යන තිදොරින් අනතුරු වීම අනර්ථයක් වීම හානියක් වීම එහෙම නැත්නම් කායික වාචසික වශයෙන් මේ ක්ලේශයන් ව්‍යතික්‍රමන තත්වයටපත් වීම වලක්වාලන්නේ මූලික වශයෙන් සීල සංවරය. ඊට පස්සේ තමයි අපි මානසික වශයෙන් සිහියෙන් නුවණින් සිටමින් සති සම්පජඤ්ඤය පුහුණු කරමින් අර පරිඋත්ථාන අවස්ථාව යටපත් කරන්න දුරු කරන්න ක්‍රියාත්මක වෙන්නේ. ඊටත් පස්සේ විදර්ශනා ප්‍රඥාව තවත් දියුණු වෙනකොට තමයි මාර්ගඥානයන් තුලින් අර අනුස්සය අවස්ථාව නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙයි. ඉතින් මේ වැඩපිළිවෙල සඳහා මූලික වශයෙන් සීල ප්‍රතිපදාව අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට බෞද්ධයෙක් හැටියට ගත්තහම පංචශීල ප්‍රතිපත්තිය මූලික ප්‍රතිපදාව වශයෙන් පුරුදු පුහුණු කළ යුත්තේ කුමක් නිසාද බෞද්ධයෙක් වෙන නිසා නෙමේ තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගමන් කරනවා නම් ඒ මූලික සංවරය Taman තුළ පිහිටුවා ගත යුතු නිසා. එතකොට අපට පෙනෙනවා මේ කාරණා අනුව බලනකොට සීලය කියලා කියන්නේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිර්වාණගාමිනී මාර්ගයේහි පදනමයි මූලයයි මූලික ශක්තියයි. ඒ බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව සූත්‍ර දේශනාවල දේශනා කරනවා. ඊළඟට තවත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ සීලයම අනුක්‍රමයෙන් අපට නිර්වාණගාමිනී මාර්ගය සඳහා වර්ධනය කළ යුතු ආකාරය සතර සංවර සීලය හැටියටත් දේශනා කරලා තියෙනවා. සතර සංවර සීලය කියලා කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, පත්‍ය සම්මිශ්‍රිත සීලය, ආජීව පාරිශුද්ධි සීලයයි කියන මේ සතරාකාර සීලය. එතකොට මේ කරුණු හතර දිහා බැලුවහම අපට පේනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ දිවි පැවැත්වීම සඳහා දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් පිඬුසිඟා වැඩලා හෝ අනුන්ගෙන් ලැබෙන දෙයින් තමයි යැපෙන්නේ. එතකොට භික්ෂුව ඒ තමන්ට ප්‍රත්‍ය ලැබෙන ක්‍රමය පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන ධාර්මික ක්‍රමයකින් ඒ ප්‍රත්‍ය ලබා ගන්නට. ඒ කියන්නේ පිඬුසිඟා වැඩලා හෝ එහෙම නැත්නම් සදහැසිතින් අන් අය විසින් කැමැත්තෙන් පූජා කරන දේ. එහෙම නැතුව වංචා කරලා බොරු කියලා අන් අය වංචනික විදිහට සතුටු කරලා එහෙම නැත්නම් අතන්ට මෙතන්ට පණිවිඩ ගෙනිහින් කියලා කේන්දර බලලා වෙදකම් කරලා ඒ වගේ අවශේෂ ක්‍රමවලින් ප්‍රත්‍ය උපයනවා නම් ඒක පැවිද්දාට අධාර්මික දිවි පැවැත්මක් එතකොට ජීවනෝපාය එහෙම නැත්නම් දිවි පවත්වන ක්‍රමය ධාර්මික වෙන්නට ඕන. නිවැරදි වෙන්නට ඕන. එතන සංවරය තියෙන්නට ඕන. ගිහියෙක් හැටියට ගත්තාම ගිහියාට අනුන්ගෙන විද්දෙන්න තමන් වෙහස මහන්සි වෙලා උපයන්නට ඕන. පැකි ආරක්ෂා කරලා ව්‍යාපාර කරලා වෙලහෙළදාම් කරලා ගොවිතැන් කරලා රාජ්‍ය සේවයේ යෙදিলা මේ කවර හෝ ධාර්මික ක්‍රමයකින් උපයා ගන්නට ඕන. එතකොට ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ ගිහියාට සහ පැවිද්දාට දෙදෙනාටම දිවි පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පාදනය කර ගැනීමේදී එහෙම නැත්නම් ඉපීමේදී තමන්ටත් අනුන්ටත් හානියක් නොවේ ධාර්මිකව ඒ ඉපීමේ ක්‍රියාවලිය සිද්ධ කරගන්නට ඕන. ඒක තමයි ආජීව පාරිශුද්ධ සීලය හැටියට දක්වන්නේ. ගිහියෙක් හැටියට ධාර්මික වෙළඳාම් කරනවා නම් නොකල යුතු වෙළඳාම් වලින් වැළකීලා ඒ කියන්නේ ආයුධ වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, සත්ව වෙළඳාම, විස වෙළඳාම, මාංශ වෙළඳාම කියන මේ නොකල යුතු වෙළඳාම් වලින් වළකින්නට ඕන. කල කල හැකි ධාර්මික වෙළඳාමක් කරන්නට ඕනේ. ධාර්මික වෙළඳාම උනත් ඒතනත්තා කරන විදිහ අනුව හොරට කිරන්නේ නැතිව, හොරට මනින්නේ නැතිව, වංචා කරන්නේ නැතිව කටයුතු කරන්න ඕන. ඊළඟට රාජ්‍ය සේවයේ ධාර්මික ධනෝපායන ජීවනෝපාය ක්‍රමයක් වුණාට ඒ රාජ්‍ය සේවය තුළ අල්ලස් ගැනීම පොදු දේපල අවභාවිත නොකිරීම රාජ්‍ය දේපල අවභාවිත නොකිරීම ඒ වගේම වංචනික විදිහට මිල මුදල් ඉපයීම් වැනි ඒ නොසුදුසු ක්‍රියාවල නොයදී ඒ රාජ්‍ය සේවය කරන්නට පරිස්සම් වෙන්න ගොවිතැන් කිරීම ආදී ධාර්මික ව්‍යාපාරයක් එහෙම නැත්නම් ධාර්මික ජීවනෝපායක් නමුත් ඒ ගොවිතැන් කිරීමේදී තමන් ඒ සඳහා ගවයන් ආදී සතුන් උපයෝගී කරගන්නවා නම් ඒ සතුන්ටත් කරුණා මෛත්‍රියෙන් සංග්‍රහ කරමින් සුදුසු ආකාරයෙන් ඒ සතුන්ගේ දායකත්වය ලබා ගන්නවා විනා අයථා විදිහට ඒ සතුන්ට හිංසා පීඩා කරලා ගොවිතැන් කිරීම යෝග්‍ය නැහැ. ඒ වගේම තමන් ගොවිතැන් කරනකොටත් ඒ තමන් උපයන සස්්‍ය සම්පත් තමන්ටත් අනුන්ටත් අවඩක් නොවන හැටියට දැන් ව්‍යාපාරික වශයෙන් ගොවිතැන් කරනවා නම් වෙළඳාම සඳහා ගොවිතැන් කරනවා නම් ඒවා ඒවාට යොදන යම් යම් උපාය මාර්ග ධාර්මික වෙන්නට ඕන. ඒ කියන්නේ දැන් වර්තමානයේ හැටියට ගත්තොත් කෘමිනාශක ආදිය යොදලා ඒ කෘමිනාශක වලම සමහරට ගහලා තියෙනවා මේවා යෙදුවෙන් පස්සේ මෙපමණ දින ගණනක් යනකම් අස්වැන්න නෙලන්න එපා. මොකද ඒවා විස සහිතයි. නමුත් එහෙම සැලකිල්ලක් නැහැ. අද බෙහෙත් ගැහුවා නම් හෙට ඒව අස්වැන්න නෙලලා ගිහිල්ලා වෙළඳපළට දානවා. මොකටද දිගු කලක් ඒවා හොඳ මට්ටමින් තියෙන්නට ඕන. ඉතින් ඔය විදිහට Taman දැන දැනම ගොවිතන ධාර්මික ජීවනෝපායක් වුණාට දැන දැනම අනිත් අයගේ නිරෝගීකම විනාශ වෙන ආකාරයට ජීවිත අන්තරායටපත් වෙන හැටියට ආශ අඩු වෙන හැටියට මේ විදිහට දැන දැනම තමන් කරන ගොවිතන අධාර්මික විදිහට නොසලකලිමත්ව කරනවා නම් ඒක ධාර්මික ජීවනෝපායක් නෙමෙයි. දැන් පහුගිය කාලේ අපි දන්න දොස්තර මහත්මේ සිහිපත් කරපු එක සිද්ධියක් තමයි එතුමා ළඟට ප්‍රතිකාර ගන්න ඇවිල්ලා තියෙනවා තරුණ කාන්තාවක්. එතකොට අත්වල ඇඟිලි කරු අතරේ සම්පූර්ණයෙන්ම වණ වෙනවා. ඉතින් මේකට නොයෙකුත් බෙහෙත් හේත් කළා සුව වෙන්නේ නැහැ. පස්සේ ඒ වෛද්‍යවරය අහලා තියෙනවා ඔබතුමිය කොහෙද වැඩ කරන්නේ? මොනවද නිතර අතින් අතපත එතකොට ඒ සුපිරි වෙළඳ සැලක අර එළවලු පළතුරු ආදිය තමයි නිතර අහුරලා ඒවා ඒවා තමයි නිතර අතපත එතකොට මොකද්ද ගැටලුව කියලා අවසානයේ බැලුවෙන් පස්සේ ඒවා අර ලස්සනට තියාගන්න, කොළපාටට තියාගන්න, එහෙම නැත්නම් නැවුම් ආකාරයෙන් තියාගන්නට ඒවට විටින් විට විටින් විට විස සහිත රසායනික ද්‍රව්‍ය යොදනවා. එතකොට දැන් මේ වැඩ කරන මේ තරුණ කාන්තාව නිතර ඒව අතපත ගන්නකොට ඒ ඇඟිලි කරු අතර ආසාදනයටපත් වෙලා ඒක සුව කරන්න පහසු නැති තත්ත්වයක්. පස්සේ මේ වෛද්‍යවරයා උපදෙස් දීලා තියෙනවා ටික දවසක් යනකම් කොහොම හරි මේ ප්‍රතිකාර ටික කරලා මේක සනීප කරගෙන ඊට පස්සේ සම්පූර්ණයෙන් අත් දෙක වැහෙන්න සුදුසු අත් මේස් එකක් පැලඳගෙන ඒ කටයුතු කරන්න. එහෙම නැත්නම් මේක පරිස්සම් කරගන්නට බැරි වෙනවායි කිය. ඉතින් මේ විදිහට එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග ආදී මේ සස්‍ය සම්පත්, භෝග සම්පත් වගා කරලා ඒවා අන් අයට සම්පාදනය කිරීම ඉතාම ධාර්මික ජීවනෝපායක් වුණාට ඒවා වර්තමානයේ වෙනකොට ඉතාමත්ම අධාර්මික අවැඩදායක தත්වයට බොහෝ දෙනා ඒවා පාවිච්චි කරනවා. ඒ නිසා අර නොකල යුතු වෙළඳාම් වලින් විතරක් නෙමේ කල යුතු කල හැකි ධාර්මික වෙළඳාම් ධාර්මික ව්‍යාපාර ධාර්මික ජීවනෝපායන් උනත් සැබවින්ම ධාර්මිකව කෙරෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒක සීලේ එක අංශයක්. එහෙම නැත්නම් ආජීව පාරිශුද්ධ සීලය. තමන්ට දිවි පවත්වන්නට අත්‍යවශ්‍ය දේවල් සම්පාදනය කරගන්නේ ලෝකෙට හානි කරලද ලෝකෙට යහපතක් කරලා අර ධාර්මිකයි කියලා කියන්නේ ලෝකෙටත් හානියක් නොකොට තමන්ටත් හානියක් නොකොට. තමන්ට හානි වෙනවයි කියලා කියන්නේ තමන්ගේ හිත කිලිටි කරගෙන නපුරු චේතනාවෙන් අයහපත් චේතනාවෙන් යමක් කරනවා නම් ඒකෙන් තමන්ට හානි. ඒ අයහපත් චේතනාවෙන් කරන දේ ලෝකෙට අනර්ථයක් නම් ඒක ලෝකෙට හානියක්. එතකොට සමහර වෙලාවට ලෝකෙට අනතුරු කරන්නට ලොකු අදහසක් නැති වුණාට හුඟක් දෙනා තුල තියෙන්නේ කොහොම හරි මුදල් හොයන්නට ඕන කියන අදහස. එතකොට කොහොම හරි මුදල් හොයන්නට ඕන කියන කාරණේදී ලෝකෙට අනතුරු වෙනවද, කරදර වෙනවද, ඒ අයගේ ජීවිත විනාශ වෙනවද, ලෙඩ වෙනවද, ඒ අය අපහසුවටපත් වෙනවද? ඒ කිසිවක්ම Taman ගණන් ගන්නේ නැතිනම් වෙන වෙනම අනුන්ට අනතුරු කරන්න සැලසුම් සහගතව කටයුතු නොකළා වුණාට අනුන්ට ඒවෙන් විපතක් හානියක් වෙනවා කියලා දැන දැන ඒවා නොසලකා හැරලා තමන්ගේ දිවි පැවැත්ම සඳහා අදාළ කටයුතු ගැන පමණක් බලනවා නම් ඒ ජීවනෝපාය ධාර්මික ජීවනෝපායක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්නට ඕන නිවන් දකින්නට යන ගමනේදී අපේ දිවි පැවැත්ම තමන්ටත් අනර්ථයක් නොවන ලෝකෙටත් අනර්ථයක් නොවන ක්‍රමයකට පවත්වා ගන්නට ඕන. ඒ නිසා ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ දිවි පැවැත්වීම සඳහා හරිහම්බ කරන දේ එහෙම නැත්නම් ධනෝපායනයේදී ජීවනෝපායයේදී Tamanටත් ලෝකෙටත් අනර්ථයක් නොවි ක්‍රියා කරන්නට තරම් දක්ෂ ඒ සඳහා අවශ්‍ය කායික වාචසික මානසික සංවරය තමයි මෙතන හඳුන්වන්නේ ආජීව පාරිශුද්ධ සීලය. ඊළඟට දෙවැනි අවස්ථාව ප්‍රත්‍යසන්නිශ්‍රීත සීලය. ඒ තමන් ධාර්මිකව උපයාගත්තු දේ උනත් ධාර්මිකව අනුභව කරන්නට පරිහරණය කරන්න. ඒ කියන්නේ දැන් උපයාගන්නේ ධාර්මිකව වෙන්නට පුළුවන්. හැබැයි උපයා ගන්නා දේ භුක්ති විඳින්න ගියාම සමහරු තමන්ටත් අනර්ථයක් කරගන්නවා අනුන්ටත් අනර්ථයක් කරනවා. දැන් ගිහි සමාජයේ අපි දකිනවා තමන් උපයාගත්තු දේ පාවිච්චි කරන්න ගියාම අපට මිල මුදල් තියෙනවා අපට සම්පත් තියෙනවා අපට ධනය තියෙනවා අපට යාන වාහන තියෙනවා අපට පිරිස් බලය තියෙනවා අපට උසස් රැකියාවන් තියෙනවා අපි උසස් ස්ථානාන්තර දරන්නේ මේ විදිහට අර Tamanට තියෙන දේවල් ලෝකෙට පෙන්වන්න ගිහිල්ලා හුඟක් ලෝකෙට හිංසා කරනවා පීඩා කරනවා අනතුරු කරනවා. ඒතොර Tamanට ලැබෙන දේ Taman ඒ යසයිසුරු සම්පත් තියෙනවා නම් ඒවා ධාර්මිකව භුක්ති විඳීම වරදක් නෙමෙයි. නමුත් ඒවා අධාර්මිකව භුක්ති විඳිනවා නම්, අයථා විදිහට භුක්ති විඳිනවා නම්, ඒවයින් විවිධ අපරාධ ලෝකෙට කරනවා නම්, ඒ කියන්නේ ලෝකයේ දුරාචාරයට යොමු කරන්නට ඒවා යොදව ගන්නවා නම්, තමනුත් දුරාචාරයට යොමු වෙනවා නම්, ඒ කියන්නේ මත්පැන් වලට, මත් කුඩු වලට, සූදුවට, ඒ වගේම පරදාර සේවනයේට නොයෙකුත් අයථා විදිහට නැවත ඒවා ආයෝජනය කරන්නට මේ විදිහට අධාර්මික විදිහට ඒවා භුක්ති විඳිනවා නම් ඒක යෝග්‍ය නැහැ. ඒක සීල ප්‍රතිපදාවට පටහැනි. ඒක නිර්වාණගාමිනී මාර්ගයට පටහැනි. එහෙමනම් Taman ධාර්මික උපේනවා වගේම ධාර්මිකව පරිහරණය කරන්නටත් දක්ෂ වෙන්නට ඕන. ඒ ධාර්මිකව පරිහරණය කිරීමේදී පළවෙනි කොටස තමයි ලෝකෙට අනර්ථයක් නොවි පාවිච්චි කරන්න දක්ෂ වෙන්න ඕන. දෙවෙනි කොටස තමයි තමන්ට අනර්ථයක් නොවි පරිහරණය කරන්න ඕන. තමන්ට අනර්ථයක් නොවි කියලා කියන්නේ මොකක්ද? අපි ධාර්මික උපයාගත්තු දේ උනත් ප්‍රශ්නාවෙන් මොසපත් වෙලා පරිහරණය කරනවා නම් ඒ වගේම මසුරුකමින් යුක්තව පරිහරණය කරනවා නම් නිවැරදිව තමන් ඇසුරු නිසුරු කරන අයට ඒ සම්පත් බෙදී යන්නේ නැතිනම් ඒ කියන්නේ දැන් සමහරු හම්බ කරන දේ මම මෙහෙස මහන්සි වෙලා හම්බ කරන දේ මට විතරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ ගොඩක් දෙනා. එහෙම නැහැ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් ධාර්මිකව හම්බ කරන දේ තමන් සුවපත්ව ජීවත් වෙන්නට පාවිච්චි කරන්නට ඕන. දෙවැනි අවස්ථාව තමයි අමුදරුවන් පෝෂණය කරන්නට ඒවා යොදවන්නට ඕන. තුන්වැනි අවස්ථාව තමයි මව්පියන් පෝෂණය කරන්නට ඒවා යොදවන්නට ඕන. හතරවෙනි අවස්ථාව තමයි Tamanට දිවි පවත්වන්නට රැකී රක්ෂා ව්‍යාපාර කරගන්නට උපකාර කරන සේවක සේවිකාවන්ට සුදුසු විදිහට පරිණඩි ගෙවන්නට ඒවා යොදවන්නට ඊළඟ අවස්ථාව තමයි සමාජ සුබ සාධනය සඳහා ඒවා යොදවන්නට ඊළඟට ඊළඟ අවස්ථාව තමයි සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහමණයන්ගේ යැපීම සඳහා පැවැත්ම සඳහා ඒවා යොදවන්නට ඕන මෙලව පරලව અભිවෘද්ධිය සඳහා අවශ්‍ය කුසල් දහම් කරගන්නට ඒවා යොදවන්නට ඕන. එතකොට මෙන්න මේ විදිහට ඒ ධනය Tamanගේ අනුන්ගේ යහපත සඳහා මෙලවත් පරලවත් යහපත් කර ගැනීම සඳහා පාවිච්චි කරනවා නම් තමයි නිවැරදි පරිභෝගයක් කියලා කියන්නේ. එතකොට ගිහියෙක් හැටියට අත්ති සුඛ මට යමක් තියනවා කියලා සතුටු වෙනවා වගේම භෝග සුඛ ඒ තියෙන දේවල් මම નિවරදිව පාවිච්චි කරනවා කියලා සතුටු වෙන්නට පුළුවන් වෙනවා. එතකොට අපි ධනය හෝ එහෙම නැත්නම් අවශේෂ සම්පත් පරිහරණය කිරීමේදී ලෝකෙට අනතුරු නොකරනවා වගේම ඒවා පාවිච්චි කරන්න ගිහිල්ලා තමන්ගේ කෙලෙස් වර්ධනය කරගන්නවා නම් තමන් නිර්වාණගාමිනී මාර්ගයෙන් ගිලිහෙනවා නම් ඒ ධනය එහෙම නැත්නම් ඒ ප්‍රත්‍ය ඒ භෞතික සම්පත් ගැන ඇලිලා බැඳිලා තෘෂ්ණාවෙන් උපාදාන කරගෙන ඒවා වෙනුවෙන්ම ගහමරාගෙන එනකොටාගෙන විනාශ කර ගන්නවා නම් ඒවා පිළිබඳවම තෘෂ්ණාවෙන් මොසපත් වෙලා මැරෙන මොහොතේ ඒවම සිහි වෙලා අපාගත වෙනවා නම් එහෙමනම් ඒ ධනය පාවිච්චි කරලා තියෙන්නේ නිවැරදි ක්‍රමයකට නෙමෙයි. එහෙමනම් ප්‍රත්‍යසන්නිශ්චිත සීලයයි කියලා කියන්නේ ඒ තමන් උපයාගත්තු දේවල් පාවිච්චි කරද්දී පරිහරණය කරද්දී ලෝකෙටත් අනර්ථයක් නොවි තමන්ටත් අනර්ථයක් නොවි තමන්ටත් ලෝකෙටත් දෙපසටම අර්ථයක් වෙන හැටියට ඒවා පාවිච්චි කිරීම. ඒ සඳහා ප්‍රත්‍යවේක්ෂාව ඊටාම වැදගත් කාරණයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ? මේ සම්පත් පරිහරණය කරන්නේ කුමක් සඳහාද? මොකක්ද මේකේ අරමුණ? මොකක්ද මේකේ පරමාර්ථය? අර සාමාන්‍යයෙන් සමාජයේ කතා ව්‍යවහාරයේදී කියනවනේ ජීවත් වෙන්න කනවද කණ්ඩ ජීවත් වෙනවද එතකොට සැබෑවට අපි කල යුත්තේ දිවි පැවැත්වීම සඳහායි කෑම කණ්ඩෝන නමුත් කෑම කණ්ඩයි ජීවත් වෙන්නේ කියන தත්වට ආවන් පස්සේ අපේ ජීවිතයේ එකම අරමුණ වෙන්නේ ආහාර අනුභවය පමණයි අන්න ඒ වගේ මේ සම්පත් මේ භෞතික සම්පත් අපි පරිහරණය කරන්නේ ಗುಣධම් වඩන්නට, manussත්වයේ දියුණු කරගන්නට, නිවන් දකින්නටයි. එතකොට නිවන් දැකීම සඳහා, ಗುಣ වැඩිම සඳහා සම්පත් පරිහරණය කරනවා විනා මේ භෞතික සම්පත් පරිහරණය කරන්නට මම ජීවත් වුණා නෙමෙයි. මම මනුෂ්‍ය ලෝකේ උපන්නේ ඉන්ද්‍රිය පිනවන්නටවත් භෞතික ලෝකයේ ඇසුරු කරලා ආස්වාදය ලබන්නටවත් පමණක් නෙමෙයි. ඒ සියල්ලක් ඇසුරු කරන්නේ සුවසේ ගුණධම් වඩන්නටයි. ඒ නිසා අරියවංශ සූත්‍ර දේශනාවේ ආර්යවංශ ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සම්පත් පරිහරණය කිරීමේදී කරුණු පහක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි අගතිතෝ, අමුච්චිතෝ, අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිගොංජති. අගතිතෝ අගතිගාමි වෙන්නේ නැතු. ඒ කියන්නේ තෘෂ්ණාවෙන්, ගැටීමෙන්, මුලාවෙන්, අන්තගාමී වෙන්නේ නැතිව අපි උපයාගත්තු දේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. අමුච්චිතෝ තෘෂ්ණාවෙන් මොසපත් වෙන්නේ නැතිව ඒවැ කිමි දෙන්නේ නැතිව අපිට ඒවා පාවිච්චි කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඊළඟට අනජ්ජාපන්නෝ දැඩිව උපාදාන කරගන්නේ නැතිව ලෝකයේ භෞතික සම්පත් පරිහරණය කරන්න ඇසුරු කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඊළඟට ආදීනව දස්සාවි ආදීනව දස්සාවි කියලා කියන්නේ මේ භෞතික සම්පත් අපට දිවි පැවැත්වීම සඳහා අවශ්‍යයි. නමුත් මේවා ඉපීමට ආරක්ෂා කර ගැනීමට පවත්වා ගැනීමට හරියට වෙහෙසෙන්න සිද්ධ වෙනවා. ඒවා නිසා හරියට දුක් පීඩා විඳින්නට සිද්ධ වෙනවා. අපට ආහාර පාන ඕන වුණාට දෙවියන්ට වගේ හිතූසනින් පුණ්‍ය ශක්තියෙන් ලැබෙන්නේ නැහැ. තමන්ට පුණ්‍ය ශක්තිය තිබුණා වුණත් ඒවා උපයාස අපයා ගන්නට වෙහෙසෙන්නට ඕන. එතකොට කෑම ටිකක් කන්න අවශ්‍යයි. අපිට නොකා නොබී ජීවත් වෙන්නට බෑ. නමුත් ඒ කෑම ටික කන්නට නම් උයන්නට ඕන. උයන්නට නම් බඩු මුට්ටු ගෙනෙන්නට ඕන. බඩු මුට්ටු ගෙනෙන්නට නම් ඒවා උපයා ගන්නට ඕන. උපයා ගන්නට නම් ඒ සඳහා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නට ඕන, රැකී ආරක්ෂා කරන්න ඕන, ව්‍යාපාර කරන්න ඕන, ගොවිතැන් කරන්නට ඕන. එතකොට ඒ ටික කරන්නම් ඒ සඳහා දැනුම හැකියාව තියෙන්නට ඕන. දැන් ගොඩාක් වෙහෙසෙන්නට ඕන උපයන්නට. ඒ උපයාගත් උදේත් රැක ගන්නට වෙහෙස මහන්සි වෙන්නට ඕන. ඊළඟට ඒක සකස් කරගෙන අනුභව කළාම ඒක පැය කීපයකින් අහෝසි වෙනවා. ආයෙත් ගොඩනගන්නට ඕන. මේ විදිහට දිවි පැවැත්වීම සඳහා මේවා පාවිච්චි කළත් ඒවා ආදීනව බහුලයි. ඒවා නිසා හරියට දුක්ඛම් කටුල උපදිනවා. ඒ බවත් දැනගෙන ඒවා පරිහරණය කරන්නට ඕනේ. එනිසා ඒවා තුල මොසපත් වෙලා ඒවා වෙනුවෙන් ගහමරාගෙන වෙනසෙන්නටවත් ඒවා නිසා අපාගත වෙන්නටවත් තරම් වැදගත් දේවල් නෙමේ මේ දුක් සහිත දේවල් අපි මේවා පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. පස්වෙනි කාරණේ තමයි නිස්සරණ ප්‍රඥා. නිස්සරණ ප්‍රඥාව කියන්නේ මේ සසර දුකින් මිදෙන්නට, කෙලෙස් නසන්නට, නිවන් දකින්නට ಗುಣධම් වඩන්නට සීලය ආරක්ෂා කරගන්නට ඒ සඳහා මේවා පාවිච්චි කරනවා විනා එහෙම නැතුව ඒ වෙනුවෙන් අපි ජීවත් වෙනවා නොවේ. අන්නේ අවබෝධයේ ඇතිව ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රත්‍ය පරිහරණය කිරීම තමයි ප්‍රත්‍ය සම්මිශ්‍රීත සීලයයි කියලා කියන්නේ. ඉතින් මේක වික්ෂුන් වහන්සේලාට නම් ඒ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන් ප්‍රසාදිය පරිහරණය කරන වාරයක් පාසා මේ ගැන සිහියෙන් නුවණින් පරිහරණය කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ආහාර අනුභව කරන්නේ මද වඩන්නට, ශරීරය තර කරගන්නට, අඩුතැන් පුරවන්නට, ලස්සන කරගන්නට නෙමෙයි. කුසගින නිවාගෙන, කය පවත්වාගෙන මේ බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරගන්නටයි මම මේ ආහාර අනුභව කරන්නේ. මේ නිවාස, මේ බෙහෙත්, මේ සිවුරු පිරිකර මේවා පාවිච්චි කරන්නේ මෙන්න මේ සඳහායි කියලා හරියට එහි අර්ථය, අරමුණ, පරමාර්ථය නැවත නැවත සිහි කරමින් ඒවා පාවිච්චි කරන්න. ඇයි එහෙම වුණොත් තමයි අර අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ කියන ක්‍රමයට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. එහෙම නොවුනොත් ප්‍රත්‍යවේක්ෂා නොකළොත් අපි අගතිගාමී වෙනවා. තෘෂ්ණාවෙන් මුසපත් වෙනවා. දැඩිව ඒවා උපාදාන කරගන්නවා. ඒ වගේම ඒවා නිසා මේ භෞතික සම්පත් නිසා ප්‍රත්‍යලාභය නිසා නොයෙකුත් ව්‍යසනයන්ටපත් වෙනවා ඒවා නිසා ඇතිවන ස්වභාවික දුක් පීඩාවන්ට අමතරව අපි දුක් පීඩා ඇති කර ගන්නවා ඒවා නිසා. එතකොට නිර්වාණගාමිනී මාර්ගය අහුරා ගන්නවා. එහෙම නොවෙන්නට නම් අපි පරිහරණය කරන ප්‍රත්‍ය පරිහරණය කිරීමේදී ලෝකෙටත් අනර්ථයක් නොවි තමන්ගේ සිත කෙලසා ගන්නේ නැතිව නිවන් දැකීම සඳහා ಗುಣධම් වඩන්නටයි මනුෂ්‍යකම් දිනු කරගන්නටයි අපි මේවා පාවිච්චි කරන්නේ කියන අවබෝධය ඇතිව පරිහරණය කරන්නට දක්ෂ වෙන්නට ඕන. අන්නේ දෙවැනි අවස්ථාව. ඒ ඒ සීලය, ඒ සංවරය තමයි ප්‍රත්‍ය සම්නිෂ්ඨිත සීලයයි කියලා හඳුන්වනවා. එතකොට පළවෙනි කාරණය ආජීව පාරිශුද්ධ සීලය. කියන්නේ ප්‍රත්‍ය ඉපීමේදී ජීවනෝපාය තුල Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවි සිතුවිලි වචන ක්‍රියා හසුරවන්නට දක්ෂ වෙන්නට ඕන. ඊළඟට දෙවැනි අවස්ථාව ප්‍රත්‍යසන්නිශ්‍රීත සීලය කියලා කියන්නේ ඒ උපයාගත්තු දේ පරිහරණය කිරීමේදී ලෝකෙට අනර්ථයක් කරන්නේ නැතිව තමන්ගේ සිත කෙලසා ගන්නෙ නැතිව තමන්ගේ සිතත් පිරිසිදු කරගෙන ගුණනුවණ අවදි කරගනිමින් ලෝකෙටත් යහපත කරමින් ඒවා පාවිච්චි කරන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. ඒක තමයි සීලේ දෙවැනි අවස්ථාව. එහෙම නැත්නම් ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය. ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම දැන් ගිහියෙක් හැටියට ගත්තොත් පස් පංච දුස්චරිතයෙන් වැළකීම. ඒක තමයි ගිහියාගේ නিত্য සීලය. ඒක බෞද්ධයෙක් වෙච්ච නිසා නෙමෙයි මිනිස්සෙකුගේ මූලික සීල ප්‍රතිපදාව. ඉතින් පැවිද්දෙක් හැටියට ගත්තොත් පැවිද්දාගේ සීලය ඊට වඩා අනුක්‍රමයෙන් උසස් වෙනවා. දස සීලය, සහ උපසම්පදා සීල වශයෙන්. එතකොට උපසම්පදා සීලය තැනට එනකොට කෝටියක් සංවර සීලය කියලා හඳුන්වනවා. ඒ කෝටියක් කියලා හඳුන්වන්නේ එක කෝටියක් නිසා නෙමෙයි. අර භික්ෂුන් වහන්සේලාට ශික්ෂා පද වශයෙන් 227ක් අධිකරණ සමතත් එක්ක බුදුහාමුදුරු පනවලා තියෙනවා. එතකොට 227ක් වූ ශික්ෂාවන් අනුක්‍රමයෙන් බෙදා බලනකොට ඒවා ප්‍රභේද වශයෙන් ගත්තහම 9180 කෝටි 50 ලක්ෂ 36000ක් ප්‍රභේද සහිත උපසම්පදා සීලයකුයි භික්ෂුන් වහන්සේලාට ආරක්ෂා කරන්න තියෙනවා. ඉතින් ගිහියෙක් හැටියට ගත්තහම පංචශීල ප්‍රතිපත්තිය පොහොය දවසේ උපෝසත අෂ්ටාංග සීලය, නවාංග සීලය, දසාංග සීලය ආදී වශයෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ඉහළ ඉහළ සීලයන් සමාදන් වෙලා ආරක්ෂා කරන්නට පුළුවන් දස සීලය දක්වා. එතකොට මූලික වශයෙන් පංච දුෂ්චරිතෙන් වැළකීම. පංච දුෂ්චරිතෙන් වැළකී යුත්තේ Taman බෞද්ධයෙක් නිසා නෙමෙයි. මිනිස්සෙක් නිසා. දැන් සමහරු කල්පනා කරනවා අපිට මේ පන්සිල් රකින්න වෙලා තියෙන අපේ බෞද්ධ නිසානේ සත්තු මරන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ. එවෙන් පව් සිද්ධ වෙනවා. මේ ඔක්කොම තියෙන්නේ මේ බුද්ධ ආගම. එතකොට බුද්ධ ආගම අත්හැරලා දැන් මම පස්සේ. දැන් අද ලෝකේ එක්තරා ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවානේ निराගමික කියන සංකල්පය. එතකොට දැන් අපි බුද්ධඝමත් අතහැරලා මොනාගමක්වත් නැතුව හිටියාම දැන් සත්තු මැරුවත් ප්‍රශ්නයක් නැහැ, හොරකම් කළත් ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම හිතනවා. එහෙම කල්පනා කරනවා. එතකොට ඒක හරියට දැන් අම්මා තාත්තා කියනවා මේවා කන්න එපා, මේවා විස, මේවා වස, ඒවා අනුභව කරන්න එපා. එකෙන් හානියක් වෙනවා. එතකොට දරුවට හිතෙනවා මේ gedara ඉන්නකන් තමයි මේවා මේවා කන්න එපා කියලා බාධා කරන්නේ. ඒ නිසා මව්පියන්ගෙන් ඈත් වෙලා බැහැරට යනවා. හුදකලා වෙනවා. හුදකලා වෙලා දැන් මං ස්වාධීනයි. දැන් මට ඕන දෙයක් කන්නට පුළුවන් කියලා අර වස සහිත විස සහිත දේ අනුභව කළොත් ඉතින් හානිය වෙන්නේ Tamanටමයි. ඒක අම්මා තාත්තගේ ප්‍රශ්නයක් නෙමෙයි. Tamanගේ ජීවිතය රැකගන්නට ඒවා කරන්නට එපයි කියලා කියන්නේ. අන්න ඒ වගේ බෞද්ධ වෙච්ච නිසා නෙමෙයි ප්‍රාණඝාතය අදත්තාදානෙන් වළකින්නට කියලා කියන්නේ ඒකෙන් Tamanටත් ලෝකෙටත් අනර්ථයක් වෙන නිසා. බෞද්ධ වුණත් නොවුණත් සතෙක් මැරුවොත් ඒ සතාගේ ජීවිතය අකාල විනාශ කරනවා නම් ඒහා සමාන විපාකයක් මෙලවත් පරලවත් Tamanට අත්විඳින්නට සිද්ධ වෙනවා. ඒක තමයි හේතුඵල ධර්මතාවය. එතකොට ලෝකෙටත් අනර්ථයක් සිද්ධ වෙනවා සතා ඝාතනය කිරීම නිසා තමන්ටත් මෙලව පරලෝ අනර්ථයක් ඒ තුලින් සිද්ධ වෙනවා. ඒක බෞද්ධ වීම තුල ඇති වෙන ප්‍රශ්නයක් නෙමෙයි. හේතුඵල වශයෙන් විශ්ව ධර්මතාවය අනුවයි සිද්ධ වෙන්නේ. එතකොට බෞද්ධයෙකුට ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එපමණයි වෙනස. එහෙම නැත්නම් බුදුවරු දේශනා කළත් නොකළත් ලෝකේහි සත්පුරුෂ මිනිස්සු සියලු කල්හි මේ මනුෂ්‍ය ධර්මයක් හැටියට මේ පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කළා. එතකොට ගිහියෙක් හැටියට මේ පංචශීල ප්‍රතිපදාව තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා හඳුන්වන්නේ. ඊළඟට පොහොය දවසේ අෂ්ටාංග සීලය, නවාංග සීලය, දසාංග සීලය ඒවා තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා හඳුන්වන්නේ. ඊළඟට පැවිද්දෙක් හැටියට ගත්තොත් පැවිදි දස සීලය සහ උපසම්පදා සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හැටියට හඳුන්වන්නේ. ඒතර ගිහියෙක් හැටියට ගත්තහම අපට පේනවා ඒ ගිහියාගේ පංච සීලය කියලා කියන්නේ සමාජය ඇසුරු නිසුරු කරද්දී අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නට ඕන කියන කාරණය. ප්‍රාණඝාතය කරනවාද නොකරනවාද කියන එක අපිට වැදගත් වෙන්නේ Taman හුදකලාව ඉඳීම තුල නෙමෙයි අපි ලෝකය ඇසුරු කරද්දී, බාහිර පරිසරය ඇසුරු කරද්දී. බාහිර පරිසරයත් එක්කලා අපි ගනුදෙනු කරනකොට තමයි සතෙක් මරන්න ඕන වෙනවද නොමරා ඉන්න ඕන වෙනවද කියලා අපිට තීරණය කරන්න වෙන්නේ. Taman තනියෙන් නම් මේ ලෝකේ ඉන්නේ. අපිට ආයේ තව කෙනෙක් මැරීමේ අවශ්‍යතාවයක් හෝ පදනමක් මතුවෙන්නේ නැහැ. ඊළඟට හොරකම් කරනවද නැද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙන්නේ Taman හැර තවත් අය මේ ලෝකේ ඉන්න නිසා. අනුන්ට අයිති දේවල් තියෙන නිසා තමයි සොරකම කියන ගැටලුව මතුවෙන්නේ. කාමයේහි වරදවා හැසිරීමක් කියලා එන්නේ Taman වගේම තවත් අය මේ ලෝකේ ඉන්න නිසා. බොරු කීම පිළිබඳ ප්‍රශ්න එන්නේ Taman වගේම තවත් අය මේ ලෝකේ ඉන්න නිසා. ඊළඟට මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කියන එක ලෝකයේ අනිත් අය හිටියත් නොසිටියත් ඒ පිළිබඳව තමන්ගේ කායික මානසික දුර්වලතාවයක් මතු කරගන්නට ඒක හේතු වෙනවා ඒ දුර්වල පදනමක් තුල ඉඳගෙන ලෝකයට ප්‍රතිචාර දක්වනවා නම් ඒක වඩාත් අනතුරුදායකයි මෙන්න මේ විදිහට පංචශීල ප්‍රතිපදාව ගත්තාම අපිට පෙනෙනවා තමන් සමාජයක් තුල ජීවත් වෙනකොට ඒ සමාජය සමග ගනුදෙනු කිරීමේදී Taman තුල ඇති කරගත යුතු සංයමයේ দমনය සමාජයේ ඇසුරු නිසුරු කිරීමේදී Tamanටත් අනර්ථයක් නොවි ලෝකෙටත් අනර්ථයක් නොවි ක්‍රියාත්මක විය යුතු ආකාරය තමයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුලින් පැහැදිලි කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ සීලයත් එහෙමයි භික්ෂුන් වහන්සේලාගේ කෝටියක් සංවර සීලය හැටියට දක්වන උපසම්පදා සීලේ කොටස් දෙකක් තියෙනවා ආදි බ්‍රහ්මචරියක ආදි සමාචාරික කියලා. ආදි බ්‍රහ්මචරියක කියලා කියන්නේ Tamanගේ විමුක්තිය සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපදාව. ඒ සම්බන්ධව බුදුහාමුදුරුවෝ විනය ප්‍රඥප්ති පනවලා තියෙනවා. Tamanගේ සීල සමාධි ප්‍රඥා කියන මේ විමුක්ති මාර්ගය දියුණු කරගෙන විමුක්තියෙන් බැහැර වෙන්නේ නැතිව කෙලස් වඩවන වැඩපිළිවෙලකට යන්නේ නැතුව කෙලස් දුරු කරන වැඩපිළිවෙලකට කොහොමද අපි අනුගත වෙන්නේ? ඒ සඳහා අවශ්‍ය සංවරය. ඒ සඳහා අවශ්‍ය සංවරය තමයි ආදි බ්‍රහ්මචර්යක සීලයයි කියලා හඳුන්වන්නේ. ආදි සමාචාරික සීලය කියලා කියන්නේ භික්ෂුවක් හැටියට අනෙකුත් භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට කණ්ඩායමක් හැටියට ජීවත් වෙන්නට ඕන. සංඝ සංස්ථාවක් හැටියට, ආයතනයක් හැටියට සමගි සම්පන්නව කටයුතු කරන්න ඕන. අන්න එහෙම කටයුතු කරනකොට තමන්ගේ විමුක්තිය ගැන විතරක් හිතලා හරියන්නේ අනිත් අයත් එක්ක ගනුදෙනු කරද්දී කොහොමද අපි අනුන්ටත් හානි නොවි තමන්ටත් හානි නොවි දෙපසටම යහපතක් වෙන හැටියට අපේ සිතුවිලි වචන ක්‍රියා ආදී හසුරුවා ඒක තමයි ආභි සමාචාරික සීලය කියලා කියන්නේ. එතකොට භික්ෂුවගේ සීලය මේ කොටස් දෙකෙන් යුක්තයි. ආදි බ්‍රහ්මචරියක ආභි සමාචාරික. ඒ කියන්නේ තමන්ගේ විමුක්තිය සකසා ගැනීමට අවශ්‍ය සංවරය ඒ වගේම සමාජයක ජීවත් වෙනකොට කණ්ඩායමක් හැටියට ජීවත් වෙනකොට අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්නට අවශ්‍ය සංයමය, দমনය, ශික්ෂණය. එතකොට ගිහියාටත් එහෙමයි. ගිහියෙක් හැටියට ජීවත් වෙනකොට පංචශීල ප්‍රතිපත්තිය නිත්‍ය සීලය හැටියට දක්වන්නේ ඒ තුලින් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම ආදී මේ ප්‍රතිපදාව Tamanගේ විමුක්තිය සඳහා හේතු වෙනවා. තමන්ට කෙලෙස් නසන්නට තමන්ට පාප ධර්මයෙන් අසත් ධර්මයෙන් වැළකීලා නිර්වාණගාමිනී මාර්ගය තුල ඉදිරියට යන්නට ආර්යකාන්ත සීලයක් දක්වා එය දියුණු කරන්නට ගිහියාට පංචශීල ප්‍රතිපත්තිය උදව් වෙනවා එය නිර්වාණගාමිනී ප්‍රතිපදාව අනික් අතට මේ පංචශීල ප්‍රතිපත්තිය තමයි අපට සමාජයක් ඇසුරු කරනකොට ලෝකයක් එක්ක ගනුදෙනු කරනකොට තමන් නිසා අනුන්ට හානි නොවි තමන් නිසා තමන්ටත් හානි නොවි අනුන්ටත් Tamanටත් දෙපසටම හානියක් නොවි දෙපසටම අර්ථ සම්පන්න විදිහට අපි කොහොමද සිතුවිලි වචන ක්‍රියා හසුරුවගන්නේ? ඒ වැඩපිළිවෙල තමයි පංචශීල ප්‍රතිපත්තිය තුලින් අර්ථවත් වෙන්නේ. එහෙමනම් ගිහියාට උනත් පැවිද්දාට උනත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි කියලා දක්වලා තියෙන ශික්ෂා පද එහෙම නැත්නම් ඒ සීල ප්‍රතිපදාව Tamanගේ විමුක්ති මඟ සඳහාත් ඒ වගේම ලෝකය ඇසුරු කිරීමේදී අපි කොහොමද ගනුදෙනු කරන්න ඕන ප්‍රතිචාර දක්වන්න ඕන ක්‍රියා කරන්න ඕන කියන කාරණයයි එහිදී පැහැදිලි කරන්නේ. ඊළඟට හතරවෙනි සීලය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය ඍජුවම නිවන් මඟට උපකාර වෙන මානසික සංවරය සඳහා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා උපකාර වෙන සීලයක්. එතකොට ඇස සංවර කරගන්නේ කොහොමද? කන සංවර කරගන්නේ කොහොමද? ඇස සංවර කරගන්නවා කියලා ඇස් දෙක පියාගෙන ඉන්න එක නෙමෙයි. ඇහැ තියෙන්නේ ලෝකය දකින්නට. හැබැයි ඒ දකිනකොට ලෝක ඇහෙන් ලෝකය දැකලා ඒ දකින දේවල් නිසා සිත කෙලසා ගන්නෙ නැතිව. ඒ ඇසින් දකින දේවල් නිසා අවිජ්ජා දෝමනස්සාදියෙන් සිත ව්‍යාකූල කරගන්නේ නැතිව සිත කිලිටි කරගන්නේ නැතිව අපට ඇස ලැබිලා තියෙන්නේ කන ලැබිලා තියෙන මේ ඉන්ද්‍රිය පද්ධතිය ලැබිලා තියෙන සසරේ කරන ලද කුසල විපාකයක් හැටියට. ඒ කුසල විපාකයක් හැටියටයි අපි manuss ලෝකයේ අංග සම්පූර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් ඇති මිනිස්සෙක් හැටියට ඉපදුනේ. ඉතින් මේ ටික අපට කුසල විපාකයක් හැටියට ලැබුණේ අවභාවිත කරලා මනස විනාශ කරගන්නට නෙමෙයි ස්වභාවිතයට යොමු කරලා ඒ තුලින් මනස සංවර්ධනය කරගන්නටයි. මනස දියුණු කරගන්නටයි. එතකොට මනස දියුණු කරගන්නට, manussත්වය අවදි කරගන්නට, නිවන් දකින්නට අපට ලැබුණු කුසල බලයෙන් ලැබුණු මේ ඉන්ද්‍රිය පද්ධතිය අවභාවිත කරලා නිවන් මඟ අහුරාගෙන කෙලෙස් වර්ධනය කරගෙන මනස පරිහානියටපත් කරගන්නේ නැතිව අපි කොහොමද ඉන්ද්‍රියන් નિවරදිව පාවිච්චි කරන්න කියන කාරණය තමයි ඉන්ද්‍රිය සංවර සීලයයි කියලා කියන්නේ. ඒතකොට එතන තනිකරම සතිය සති සංවරය සිහියෙන් යුක්තව ඉන්ද්‍රිය සංවර කර ගැනීම. ඒක ඍජුවම මානසික සහ ආධ්‍යාත්මික සංවර්ධනයට බලපාන. එමනම් ඔයා ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීලයේම අවස්ථා හතරක්. ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය වශයෙන් එතකොට මේ සීලයන් හතරෙන් ඍජුවම බුදුරජාණන් වහන්සේ දක්වන කුමක්ද අපි ලෝකයේ තුල ජීවත් වෙනකොට ඒ දිවි පැවැත්වීමේදී තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවේ තමන්ටත් අනුන්ටත් යහපත සිදු කරමින් කොහොමද නිර්වාණගාමිනී මාර්ගය ඒ සීල ප්‍රතිපදාව තුළින් සකස් කරගන්නේ කියන කාරණය තමයි මේ සතර සංවර සීලය තුළින් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ආජීව පාරිශුද්ධ සීලෙන් ඉපීමේදී ඇති කරගත යුතු සංවරය ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලෙන් පරිභෝජනය කිරීමේදී ඇති කරගත යුතු සංවරය ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සමාජයක් ඇසුරු නිසුරු කිරීමේදී ඇති කරගත යුතු සංවරය සහ විමුක්තියට අවශ්‍ය සංවරය ඉන්ද්‍රිය සංවරයේ සීලේදී විශේෂයෙන්ම ඉන්ද්‍රිය පරිහරණය තුල ආත්ම දමනයක් ඇති කරගන්නට විමුක්ති මඟ සකස් කරගන්නට සමාධි ප්‍රඥා දියුණු කරගන්නට එහෙම නැත්නම් මානසික ආධ්‍යාත්මික ගුණ වර්ධනය කරගන්නට අවශ්‍ය සංවරය. මෙන්න මේ සතරාකාර සීලය හරියට පරිහරණය කරනවා නම් ඒ සීල ප්‍රතිපදාවම අපට අනුක්‍රමයෙන් සමාධි ප්‍රඥා දියුණු කරගෙන විමුක්ති මාර්ගයට හොඳ ශක්තිමත් පදනමක් හැටියට පවත්වා ගන්නට පුළුවන්. ඊළඟට පෙන තුනේ මේ සීල ප්‍රතිපදාව පිළිබඳව අපේ අවධානය යොමු විය යුතු තවත් පැත්තක් තමයි හුඟක් වෙලාවට දැන් හුඟක් දෙනා අපි පන්සිල් රකිනවා. අපි නම් සත්තු මරන්නේ නැහැ. අපි නම් හොරකම් කරන්නේ නැහැ. අපි නම් බොරු කියන්නේ නැහැ කියලා අර විරති මාත්‍රයෙන් පමණක් සීල ප්‍රතිපදාව සම්පූර්ණයි කියලා හිතන්නට පෙළඹෙනවා. සීලය සම්පූර්ණ වෙන්නට හුදෙක් විරති මාත්‍රයෙන් පමණක් සම්පූර්ණ වෙන්නේ නැහැ. විරතිය සහ සමාදානය කියලා කොටස් දෙකක් සීලේහි පවතිනවා. මොකද්ද විරතිය? මොකද්ද සමාදානය? විරති කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම. මොකද්ද සමාදාන කියලා කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් අපි පිහිටා සිටිය යුතු දේ කළ යුතු දේ කිරීම නොකිව යුතු දේ නොකියා සිටිනවා වගේම කිව යුතු දේ කියන්නට ඕන නොකළ යුතු දේ නොකරනවා වගේම කළ යුතු දේ කරන්නට ඕන ඒ දෙපැත්තම සීල ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නට අත්‍යවශ්‍යයි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මම සත්තු මරන්නේ නැහැ කියලා නිහඬ වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ සතුන් ජීවත් කරවන්නට සතුන්ගේ અભිවෘද්ධිය සඳහා මගෙන් මොකද්ද කෙරෙන්නේ ඒකත් සීලයටම අදාළයි දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කරනවා ප්‍රාණ ප්‍රාණඝාතයෙන් වැළකීම ගත්තන් පස්සේ එහි පියවර හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත් අසත්තු ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. එතකොට මෙතන මේ පියවර 6න් පියවර 3ක් විරතිය සම්බන්ධව පියවර 3ක් පුහුණු කළ යුතු සමාදන් විය යුතු පිහිටා සිටිය යුතු කාරණා. ତොර මොනවද විරතියට අදාළ කාරණා? පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තු. පාණාතිපාතා පටිවිරතෝ කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම. වැළකී සිටීම. ඒක තමයි පළවෙනි කාරණා. දෙවැනි පියවර තමයි නිහිත දඬෝ දඬු මුගුරු කැට කැබලි තියාදීන් සත්තුන්ට හිංසා නොකිරීම. ඒක තමයි දෙවැනි පියවර. ඊළඟට නිහිත සත්ත්වෝ සියුම් අවියායුධ වලින් සත්තුන්ට හිංසා නොකිරීම. අවියායුධ වලින් වසවිස ආදී සත්තුන්ට හිංසා නොකිරීම අනර්ථයක් නොකිරීම. එතකොට ඔය තමයි වැලකී යුතු පියවර තුන. ඊළඟට ප්‍රගුණ කළ යුතු පියවර තුන තමයි ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී ලැජ්ජී කියලා කියන්නේ පව්කම් වලට ලැජ්ජා ඇති කෙනෙක්. ලැජ්ජාව කියලා කියන්නේ යමක් යම් වරදක් කරන්නට හැකිලෙන ගතිය. බය කියලා කියන්නේ ඒ වරද කරන්නට පසුබාන ගතිය. එතකොට අද කාලේ ලැජ්ජාව කියලා කියන්නේ තමන් කරපු වැරද්ද හෙළි වෙනවට ලැජ්ජයි. ඒක ලැජ්ජාව නෙමෙයි එතන තියෙන ද්වේෂය. සැබෑ ලැජ්ජාව කියලා කියන්නේ ලැජ්ජා බය එහෙම නැත්නම් හිරියොත්ප්ප උසස් ගුණධර්ම දෙකක් කියලා කියන්නේ ඒවා ඇතිවිය යුත්තේ වැරදි කරන්නට ඇතිවන ලැජ්ජා බය හැටියට වරදින් වලකින්නටයි. එහෙම නැතුව කරපු වැරද්ද හෙලි වෙනවට ලැජ්ජා බය වෙන එක නෙමෙයි. ඒක ගුණයක් නෙමෙයි ඒක දුර්ගුණයක්. එතන තියෙන්නේ මායාකාරී බව, වංචනික බව, ලෝකේ රවටන බව. එතකොට සැබෑ ලැජ්ජා බය කියලා කියන්නේ වැරද්ද කරන්නට ලැජ්ජා වෙනවා, බය වෙනවා. එතකොට වරද්ද කරන්න ලැජ්ජා වෙනවා කියලා කියන්නේ වරදට වරද කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ඉදිරිපත් වීම Taman තුල මතු වෙන්නේ නැහැ. ඒකට පසුබානවා. ඒකට එකෙන් පැති ගන්නවා. එතකොට අන්නේ ගතිය තමයි අපි අකුසලයෙන් වළක්වන්නට හේතු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්තු නොමරා හිටීම විතරක් හරියන්නේ නැහැ. ඒ සත්තු මැරීම පිළිබඳව සිතුවිල්ල පවා ඒන් ලැජ්ජිත වෙන්නට ඕන. ඒක Tamanට උචිත නොවන දෙයක්. ඒක නොසුදුසු මනෝභාවයක්. ඒක සුදුසු නැති ක්‍රියාවක් කියන එක Tamanට දැනෙන්නට ඕන. එතකොට තමයි මනස අවදි වෙන්නේ. ලැජ්ජි, දයාපන්නෝ. ඊළඟට හතරවෙනි පියවර, පස්වෙනි පියවර තමයි සියලු සත්වයන් කෙරෙහි දයාව ඇති කෙනෙක් බවට පත් වෙන්න. හයවෙනි පියවර තමයි සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. සියලු සත්වයන් කෙරෙහිම හිතවත් බවක් අනුකම්පාවක් ඇති තත්වයටපත් වෙනවා. දැන් එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කියන මේ සීලය හරියට සම්පූර්ණ කළොත් ගුණයෙන් තමයි ඒක විකාශනය වෙන්නේ. ඒ කියන්නේ හුදෙක් මම සත්තු මරන්නේ නැහැ කියලා විතරක් හිටියට එතන ශික්ෂණයක් විතරයි ගොඩනගෙන්නේ. හැබැයි සංවරයක් බවට ඒක ගුණනුවණ අවදි වෙන්නට හේතු වෙන්නේ දෙවනුව අපි ඒක පුහුණු කරන ස්වභාවයත් එක්කලා එහි ප්‍රතිපත්තිමේ කොටස අනුගමනය කිරීමත් එක්ක. දැන් මේ සීලය අපි හැමදෙනා තුළම මූලික වශයෙන් ඇති වෙන්නේ සංවරයක් හැටියට නෙවෙයි ශික්ෂණයක් හැටියට. ශික්ෂණයයි කියලා කියන්නේ බලහත්කාරයෙන් අපි දේවල් නොකර ඉන්නේ. සතුන් මරන්නට සියදහස්වර සිතුවිලි පහළ වෙනවා. හැබැයි වාචසිකවත් කායිකවත් අපි ඒකට අනුබල නොදී කොහොම හරි හිර කරගෙන ඉන්නවා. එතකොට සතුන් මරන්නේ නැහැ, මරන්නට කියන්නේත් නැහැ. හැබැයි මනස තුල ද්වේෂය, කෝපය, වෛරය, ඒ ඝාතන චේතනා සියදහස්වර ඇති වෙනවා. එතකොට මූලික වශයෙන් අපි කොයි කවුරු සිල් රකින්නේ එහෙම තමයි. ඒක හරි පීඩාවක්. මොකද ඇතුළත මනෝභාවයන් එක විදිහකට හැසිරෙනවා. නමුත් අපි කය වචනය කොහොම හරි හිර කරගෙන ගැට ගහගෙන ඇබ ගහගෙන බලෙන් යටපත් කරගෙන ඉන්නවා. එතකොට කය හසුරුවා ගන්න වෙනවා එක විදිහකට සිත හැසිරෙනවා තවත් විදිහකට. එතකොට මේ දෙක අතර අපිට ලොකු වෙහෙසක් දැනෙන්නට ගන්නවා. ඉතින් ඒ බඳු අවස්ථාවක අපි ඇත්තටම සිල් රකින්නවා කියලා කිව්වට එතන ශික්ෂණයක් පමණ ශික්ෂණයයි කියලා කියන්නේ දැන් අපි ශිෂ්‍යයා කියලා කියන්නේ ශිෂ්‍යයෙකුගේ ස්වභාවය තමයි ගුරුවරු කියන නිසා වැඩිහිටියෝ කියන නිසා වැරදි නොකර ඉන්න සංවර වෙනවා. හැබැයි ඔහුගේ මනසේ හැබෑ ස්වභාවය එක නෙමෙයි. මනස ව්‍යාකූලයි. නමුත් අර ගුරුවරයාගේ උපදේශය මත වැඩිහිටියාගේ උපදේශය මත අමාරුවෙන් පිහිටලා ඉන්නවා. ඒක තමයි ශිෂ්‍ය ශික්ෂණය. එතකොට අපි තුලත් සීල සංවරය පිළිබඳව ඔය වගේ ගතියක් තමයි මූලික වශයෙන් ඇති නමුත් ඒ ශික්ෂණයෙන් නවතින්නේ නැතිව අපි සංවරයක් කියන තැනට අපේ සීලය වර්ධනය කරන්නට පුළුවන් නම් තමයි ඒ සීල සංවරය සඳහා එහෙම නැත්නම් සමාධිය සඳහා ඒ සීලය උපකාර වෙන්නේ. අපි මුලින්මත් සිහිපත් කළා සීලය කියලා කියන්නේ පදනමයි ප්‍රතිෂ්ඨාවයි. ඊට පස්සේ සීල ප්‍රතිෂ්ඨාවෙහි පිහිටලා සමාධිය සහ ප්‍රඥාව දියුණු කරන්න. ඒතර සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිත එකඟ වෙන්නට, සිත සංසුන් වෙන්නට, නොවිසිරී පවත්වා ගන්නට අපට පුළුවන් වෙන්නේ මනස ටිකෙන් ටික සැහැල්ලු වෙනකොට සංවර වෙනවා. ඒතර සතුන් නොමරා හිටියට සියදහස්වර අපට මරන්න හිතෙනවා නම් කෝපය ආවේගය එනවා නම් අපේ සිතේ සංවරයක් සමාධියක් ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් විරතියෙන් පමණක් ශික්ෂණයෙන් පමණක් සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. අර පිහිටා සිටිය යුතු ಗುಣධර්ම මත පිහිටන්නට ටිකෙන් ටික සිත පුරුදු පුහුණු කරගන්නකොට තමයි ඒ තුලින් අපේ මනසේ සැහැල්ලු බව සංවරය සංහිඳියාව ඇති වෙන්නේ. එතකොට තමයි සීල සංවරයයි කියලා හැබෑවට හඳුන්වන්නට පුළුවන්. එතකොට ඇතුළතින්ම සංවර වෙලා. අන්නේ සංවරය ඒකාග්‍රතාවයේ ඒ සමාධිය ඒ මනසේ ගොඩනැගෙන ඒ උසස් ගුණය දැන් මේතනට එනකොට සියලු සත්වයන් කෙරෙහි හිතවත් බවක්. අනුකම්පාවක් ඇති තත සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්‍යයන් කෙරෙහිම හිතවත් බවක් මෛත්‍රියක් ඇති තැන. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ඒ සීලය මත හරියට පිහිටියොත් මෙත්තා, කරුණා, මුදිතා ආදී ගුණාංග තමයි ඒ තුලින් වර්ධනය ඒ ගුණ වැඩෙන්න වැඩෙන්න තමයි සිත සැහැල්ලු වෙලා සිත වර්ධනය වෙන්නේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. දැන් සීලේක පිහිටලා සිත වඩනවා. සිත ගුණාත්මකව දියුණු කරනවා. සමාධිමත්ව දියුණු කරනවා. ඊට පස්සේ තමයි ඒ බඳු ගුණයෙන් සමාධියෙන් වැඩුණු සිතක තමයි ලෝක ධර්මතාවයන් අවබෝධ කරගැනීමේ ප්‍රඥාව පහළ සිත සංවර නැතිනම්, කය සංවර නැතිනම්, ඒ බඳු කායික මානසික වික්ෂිප්ත පුද්ගලයෙක් තුල ප්‍රඥාවක් අවදි වෙන්නේ නැහැ. ප්‍රඥාව නැතිනම් ලෝකය નિවරදිව අවබෝධ කරන්න බෑ. ලෝකය අවබෝධ කරන්න අවිද්‍යාව දුරු කරන්න ප්‍රඥාව අවදි කළ යුතුය. ඒ ප්‍රඥාව අවදි කරන්නට මානසික ඒකාග්‍රතාවයේ සංවරය තිබිය යුතුය. ඒ මානසික ඒකාග්‍රතාවයේ සංවරය ඇති කරන්නට කායික වාචසික සංයමයේ দমনය සීලය අපට උපකාර වෙනවා. අන්නේ විදිහට තමයි සීලය සමාධියට සමාධිය ප්‍රඥාවට උපකාර වෙන්නේ. එහෙම නැත්නම් සීලෙහි පිහිටලා චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා දියුණු කරලා අපේ නිර්වාණගාමිනී මාර්ගයට යොමු වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අපි ටිකක් ගැඹුරින් සිතා බලන්නට ඕන තමන් ආරක්ෂා කරන්නේ පංචශීල ප්‍රතිපදාව උනත් ඒ පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටලා අනුක්‍රමයෙන් අපි කොහොමද ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය කියන මේ සීල ප්‍රතිපදාවන් අනුක්‍රමයෙන් ප්‍රගුණ කරලා ශික්ෂණය සංවරයක් බවට පමුණුවමින් සීලය සමාධියටත් ඒ සමාධියෙන් ප්‍රඥාවත් උපදවාගෙන ලෝක ධර්මතා නිවැරදිව අවබෝධ කරමින් කෙලෙස් නසන්නට ඒ සීල ප්‍රතිපදාව කෙසේ පුරුදු පුහුණු කළ යුතුද කියලා නිවැරදිව තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා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 ටී.එම්. යාපාරත්න මෑණියන්ට හා 1975 අගෝස්තු මස 2 වන දින පරලොව සැපත් W යාපාරත්න පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පවුලේ මියගිය සහෝදර සහෝදරයන් හා අනෙකුත් ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම ලෝකවාසී හැම දිනාටම නිවන් මඟ සම්පූර්ණ කර ගැනීමට ප්‍රඥාව වර්ධනය කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිර්වාදය ඇතිව ඒ වගේම යාපාරත්න පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාටමත් ඥාති හිත මිත්‍රාදීන්ටත් නිවන් අවබෝධයේ පිණිස සහ කායික මානසික නිරෝගී භාවයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මේ යහපත් අරමුණු ප්‍රාර්ථනාවන් පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් එය ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පිං කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට එදුණු ටීඑම් යාපාරත්න මෞතුමියටත් ඒ වගේම ඩබ්ලිව් යාපාරත්න පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.